ධර්මානුශාසනාව අද දේශකයන්න් වහන්සේ බලපිටිය වැලිතර මහා කප්පිනවලව්ව සීමා මාලක විහාරාධිපති අමරපුර ශ්‍රී සද්ධාම වංශ මහානිකායේ මහා ලේකකාධිකාරී ශ්‍රී ලංකා ප්‍රාචීන වික්ෂු විද්‍යාලයේ මහා උපාධ්‍යාය රාජකීය පඬිත දර්ශනපති පූජ්‍යපාද බලපිටියේ සිරිසීවලි නායක ස්වාමින් වහන්සේ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 වදන්තා සාදු සාදු නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස චතස්සෝ ඉමා භික්කවේ සමාධි භාවනා කතමා චතස්සෝ අත්ති භික්කවේ සමාධි භාවනා භාවිතා බහුලී කතා චිත්ත ධම්ම සුඛ විහාරාය සංවත්තති ඥාන දස්සන පටිලාභාය සංවත්තති සති සම්පජඤ්ඤාය සංවත්තති ආසවානං කයාය සංවත්තති සද්ධා බුද්ධ සම්පන්න කාරුණික පින්නතුනි මා පින්නතුන්ට ධර්ම දේශනා කරන්න මාත්‍රිකා කරගත්තේ අංගුත්තර නිකායේ චතුක්ඛ නිපාතේ සමාධි භාවනා සූත්‍රය සූත්‍රේ නම සමාධි භාවනා සූත්‍රය පින්නතුනි මෙතන වචන දෙකක් තියෙනවා සමාධිය හා භාවනා කියන වචන දෙක සමාධි කියන පාලි වචනේ සරලම සිංහල තේරුම තමයි කුසල් සිත එකඟ කර ගැනීම කියන එක. අටුවාව කුසල චිත්තේකග්ගතා සමාධි කියලා හඳුන්වනවා. සමාධිය කියන්නේ කුසල් සිත යහපත් සිත හොඳ සිත එකඟ කර ගැනීම භාවනා කියලා කියන්නේ භාවිත කරමින් වැඩන එකයි භාවේති වද්ධේති ඒතායාති භාවනා කියලා අටුවාව හඳුන්වනවා භාවනාව කියන්නේ භාවිත කරමින් දිනපතා වඩන එකට එහෙනම් සමාධි භාවනා කියන සූත්‍ර නාමේ තේරුම ගත්තම හරියටම කුසල් සිත භාවිත කරමින් වැඩිමයි සමාධි භාවනා කියන්නේ කුසල් සිත එකඟ කර ගනිමින් තව තවත් දියුණු කර ගනිමින් වර්ධනය කරගන්න එකට. ඇයි මම මේ සූත්‍ර දේශනාව තෝරගත්තේ? හොඳට හිතලා බලන්න පින්නතුනි අපට තියෙනවා ජීවිත දෙකක්. ඔබ එදිනෙදා gedara කටයුතු කරමින් සාමාන්‍යයෙන් ගත කරන ජීවිතයට අපි කියනවා ලෞකික ජීවිතය කියලා. ඊට එහා පැත්තට ගියාට පස්සේ අපි හැමෝන්ටම තියෙනවා ආගමත් එක්ක බැඳිච්ච ආධ්‍යාත්මික ජීවිතයක්. මේ ලෞකික ජීවිතයයි ආධ්‍යාත්මික ජීවිතයයි දෙකම හිතේ කලබල ගතියක් තියෙනවා නම් හිත නොසන්සුන් නම් හිත හීලෑ නැත්තම් හිත අසංවර නම් කවදාවත්ම සාර්ථකව උසස් ආකාරයට දියුණු කරගන්න ලැබෙන්නේ නැහැ. දැන් හොඳට බලන්න වර්තමාන සමාජයේ මිනිස්සු කොච්චරවත් ඉන්නේ හරිම කලබලකාරීව. ඒ වගේම හරිම නොසන්සුන්ව. ප්‍රධානම කාරණාව තමයි මෙන්න මේ සමාධි භාවනාව වඩන්නේ නැතිකම. එහෙමනම් මා ඊටාම සරලව ඔබට පැහැදිලි කරන්නම් කොහොමද ඔබේ ලෞකික ජීවිතෙත් ආධ්‍යාත්මික ජීවිතෙත් කුසල් සිත වඩමින් සමාධිගත සංවරශීලී ජීවිතයක් සකස් කරගන්නේ කොහොමද කියන එක. පින්නතුනි ලෞතර භාග්‍යවත් බුදු පියාණන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාමේ වැඩ ඉන්නකොට උන්වහන්සේම භික්ඛවෝති මහණෙනි මෙහාට වැඩම කරන්න කියලා ආමන්ත්‍රණය කළා. ඒ ආමන්ත්‍රණයට අනුව භික්ෂූන් වහන්සේලා බදන්තේති ස්වාමින් වහන්ස භාග්‍යතුන් වහන්ස ඇයි කියලා පිළිතුරු දෙමින් උන්වහන්සේ සමීපෙට වැඩම කළා. අන්න එහෙම වැඩම කරපු වෙලාවේ ලෞතර බුදු පියාණන් වහන්සේමයි මේ සූත්‍ර දේශනාව විස්තර කළේ. උන්වහන්සේ පළමුවෙන් පැහැදිලි කරනවා තතස්සෝ ඉමා භික්කවේ සමාධි භාවනා මහණෙනි හිත එකඟ කරගෙන වැඩිය යුතු සමාධි භාවනා හතරක් තියෙනවා. ඔන්න දැන් ඔබ ප්‍රමාණය දන්නවා. හිත එකඟ කරගන්න නම් සමාධි භාවනා හතරක් තියෙනවා. කතමා තතස්සු මොනවද ඒ හතර? අත්ති වික්ඛවේ සමාධි භාවනා භාවිතා බහුලී කතා දිත්ත ධම්ම සුඛ විහාරාය සංවත්තති මහණෙනි දික් ඉෂ්ඨ ධම්ම සුවය ලබලා දෙන සමාධි භාවනාව පළමු වෙන්නයි. පළවෙනි පළමු වෙන්න දිත්ත ධම්ම සුවය ලබලා දෙන සමාධි භාවනාව. ඥාන දස්සන පටිලාභාය සමාධි භාවනාව දෙවෙන්න ඥාන දර්ශනය ලබලා දෙන සමාධි භාවනාව සති සම්පජඤ්ඤාය සමාධි භාවනා තුන්වැන්න සති සම්පජඤ්ඤය ලබලා දෙන සමාධි භාවනාව ආසවානං කයාය සමාධි භාවනා හතරවැන්න ආශ්‍රව නැති කරන ප්‍රහීන කරන සමාධි භාවනාව මෙන්න ලෞතර භාග්‍යවත් බුදු පියාණන් වහන්සේ පැහැදිලි කරපු සමාධි භාවනා හතර මා නැවත මතක් කරන්නම් ditta ධම්ම සුවය ලබා දෙන සමාධි භාවනාව ඥාන දර්ශනය ලබලා දෙන සමාධි භාවනාව සති සම්පජඤ්ඤය ලබලා දෙන සමාධි භාවනාව ආශ්‍රව ප්‍රහීන කරන සමාධි භාවනාව. පින්නතුනි මම දැන් තව ටිකක් ඔබට සරලව විස්තර කරන්නම් මේ සමාධි භාවනාව ලබන්නේ කොහොමද කියන කාරණාව. සමාධිය ආකාර දෙකකට බුදුදහමේ උගන්වනවා. අටුවාව විස්තර කරන්නේ දුවිදාපි සමාධි උපචාර සමාධිච්ච අප්පනා සමාධිච්ච කියලා. සමාධි දෙකයි පළමු වෙන්න උපචාර සමාධි. උපචාර සමාධියට දෙවැන්න අප්පනා සමාධි අප්පනා සමාධිය මෙතනින් පින්නතුනි පළමුවෙන්ම අපි හිත සකස් කරගන්න අවබෝධ කරගන්න අවශ්‍ය උපචාර සමාධිය ගැන උපචාර සමාධිය කියන්නේ උපසමීපේ චරතිති උපචාරං නිතරම ධාන සමග අපේ හිතේ සමාධිය සමග සමීපව කිට්ටුවෙන් හැසිරෙන නිසා උපචාර කියලා කියනවා මේ උපචාර සමාධිය ඕනම කෙනෙකුට ඇති වෙන්න පුළුවන්. හේතුව මේ සූත්‍රයේ පැහැදිලි කරන ධාන අංග වඩනකොට ඒ ධාන අංග සමීපයේ කිට්ටුවෙන්ම පවතින නිසා තමයි උපචාර කියන්නේ. මා දැන් පැහැදිලි කරන්නම් මුලින්ම කොහොමද උපචාර සමාධියකට යන්නේ? එතනින් එහාට තමයි අප්පනා සමාධියට යන්න පුළුවන්. ඊටාම සරලව පැහැදිලි කරනවා නම් උපචාර සමාධියකට යන්න පුළුවන් වෙන්නේ අපේ හිත ආවරණය කරපු අහුරපු වහලා තියෙන ධර්ම පහක් තියෙනවා. අපි ඒ වාට කියනවා පංච නීවරණ ධර්ම කියලා. මෙන්න මේ පංච නීවරණ ධර්ම ඇති වෙනකොට ඒවා හඳුනගෙන ඒ වෙනුවට ප්‍රතිවිරුද්ධ ධර්මයක් වඩන එක භාවිත කරන එක තමයි උපචාර සමාධිය ලබන පහසුම ක්‍රමය. දැන් පැහැදිලිනේ? දැන් මම මෙහෙම විස්තර කරන්නම්. පංච නීවරණ ධර්මවල පළවෙනිම එක කාමත් කාමච්ඡන්දය කාමච්ඡන්දය කියන්නේ පින්නතුනි ඇස කන නාසය දිව ශරීරය කියන ඉන්ද්‍රියන් පහ වැඩි වැඩියෙන් ඇලීම් සහගතව රාග චේතනාවෙන් පිනවන එක මේ ඉන්ද්‍රියන් පහ පිනවන්න එපා කියලා බුදුදහම උගන්වලා නැහැ. අපට මේ ඉන්ද්‍රියන් පහ පිනවන්න නැතුව ජීවත් වෙන්න පුළුවන්ද? බෑනේ. මේ ඉන්ද්‍රියන් පහ ධාර්මිකව ගිහි ජීවිතේට අවශ්‍ය පරිදි ඔබට විඳින්න පුළුවන්. මෙතන නීවරණයක් වෙන්නේ මේ ඉන්ද්‍රියන් පහේම ඇලීලා ගැලීලා තෘෂ්ණාවෙන් රාග චේතනාවෙන් නිතරම විඳිනවා නම් අන්න නීවරණය. දැන් හිතන්න සරලවම ඇත්තටම ඔබේ හිතට රාගයක් ඒ වගේම ඒහා සමාන දැඩි කැමැත්තක් ආවොත් හිත සංසුන්ව තියාගන්න පුළුවන්ද? බෑ. හිත කලබලයි. ඒ රාග චේතනාව, ඒ ප්‍රේමණීය සිතුවිල්ල, ඒ වගේම ඒ කියන දැඩි කැමැත්ත බලාපොරොත්තු විදියට ලැබෙන්නේ නැත්නම් ඊළඟට එන්නේ ද්වේෂය තරහවක් ඊළඟට එනවා මෝහය මෝහය ආවම මිනිස්සු ප්‍රේමය වෙනුවෙන් රාගය වෙනුවෙන් ජීවිත පවා අහිමි කරගන්නවා. තමනුත් විනාශ වෙනවා. ඇයි? අර කාමච්ඡන්දය කියන නීවරණය අපට අයින් කරන්න ක්‍රමයක් නැති නිසා. එහෙනම් පින්නතුනි සමාධි භාවනාව කියන්නේ හොඳට මතක තියාගන්න කාමච්ඡන්දය එනකොටම එය නැති කරන්න නිශ්චිත ප්‍රතිවිරුද්ධ ධර්මයක් තියෙනවා. එය හඳුන්වනවා ධර්මයේ ඒකග්ගතා කියන pāli වචනයෙන්. ඒ වචනේ ඒකග්ගතා ඒකග්ගතා කියලා කියන්නේ සිත දැඩි කරගෙන ඒකාග්‍රතාවයකට එකඟකමකට පැමිණෙනවා. මොකක්ද එකඟකම? මට දැන් ඇති වෙලා තියෙන්නේ වැරදි විදියේ කාම සහගත රාග සහගත කාමච්ඡන්දය හඳුනාගත්තා. ඊළඟට මෙය මගේ හිතේ වැඩි වැඩියෙන් ලියලන්න දුන්නොත් ඒක මට ජීවිතේටත් ඒ වගේම මගේ සියලුම කටයුතු වලටත් බාධාවක්. එහෙනම් ඔන්න ඒකාග්‍රතාවය කියන්නේ හිත දැඩිව හයියට ශක්තියට නැඹුරු කරනවා ඒ සිතුවිල්ලෙන් මම මිදෙනවා කියලා. ඒකට හරියට හිත හයිය තියෙන්න ඕන. හිත හයිය නැත්තම් කවදාවත් ඒකාග්‍රතාවය කියන දේ පුරුදු පුහුණු කරන්න බෑ. මම තවත් සරලව කියන්නම් එකපාරටම එහෙම හිත හයිය නැත්තම් ඒකාග්‍රතාවයට එන්න බැරි නම් පහසුම දේ තමයි ඔබට රාග සිතුවිල්ලක්, කාම සිතුවිල්ලක් මොකක් හරි ගැන හිතෙනවා නම් එහි තියෙන අසුභය ගැන හිතන්න. අසුභය කියලා කියන්නේ එහි තියෙන nissarattය, එහි විනාශ වෙන හැටි, එහි තියෙන පිළිකුල් සහගත ආන්න කැමැති දෙයට ප්‍රතිවිරුද්ධව හිතාගෙන හිතාගෙන යනකොට ඔන්න ටිකක් හිත හයිය වෙනවා, හිත එකඟ වෙනවා. දැන් මේ දේ විසිතුරුව ලස්සනට තිබුණට අවසානයේ පිළිකුල් සහගතයි අසුබයි කියලා. එහෙනම් ඔන්න පළමු වෙන්න කාමච්ඡන්දය වෙනුවට ඔබ මොකද්ද පුරුදු කරන්න ඕන? ඒකාග්‍රතාවය කියන ධර්මය. ඔක තමයි සමාධි භාවනාවේ පළවෙනි පියවර. දෙවැන්න ව්‍යාපාදය. ව්‍යාපාදය කියන්නේ පින්නතුනි තරහව, ක්‍රෝධය, බද්ධ වෛරය, පටිඝය මේ විදියට ධර්මයේ විවිධ නම් වලින් උගන්වනවා. සරලවම කියනවා නම් දේශ සහගත සිතුවිල්ලකින් පටන් අරගෙන බද්ධ වෛරය පටිඝය දක්වා යන දේට අපි කියනවා ව්‍යාපාදය තරහව දැන් සාමාන්‍යයෙන් හිතලා බලන්න ඔබේ හිතේ තරහක් ඇති වෙන වෙලාවට හිතේ සමාධියක් තියනවද තියෙන සමාධියත් පැනලා යනවා අපට දරා ගන්න බැරි තරහක් වෛරයක් එනකොට සමහර අයගෙන මූණු රතු වෙනවා. දැකලා ඇතිනේ. ඒ වගේම අත් එහෙම බෙවුලන්න පටන් ගන්නවා. උස්ම ගැනීම ස්පන්දන වේගය වැඩි වෙනවා. ඉතින් බලන්න හිතේ සමාධිය විතරක් නෙවෙයි ශරීරයේ ලේ ධාතුව පවා වෙනස් වෙනවා. එහෙනම් මේ කියන ව්‍යාපාද සිතුවිල්ල නීවරණය තියනකන් හිත කලබලයි. අපි මොකක්ද එහෙනම් සමාධි භාවනාව කියන්නේ? ව්‍යාපාද සිතුවිල්ල තරහ සිතුවිල්ලක් ඇති වෙනකොටම එය මුලින්ම හඳුනා ගන්න ඕන. හඳුනාගත්තොත් විතරයිනේ විරුද්ධ වෙන්න පුළුවන්. දැන් මගේ හිතට ඇති වෙලා තියෙන්නේ ව්‍යාපාද සිතුවිල්ලක් කියලා හඳුනා ගන්න හඳුනා ගත්ත හැටියේ ඔන්න තියෙනවා භාවනාවක් හැටියට වඩන ප්‍රතිවිරුද්ධ ධර්මය ඒට අපි කියනවා ප්‍රීතිය කියලා. ව්‍යාපාදයේ වෙනුවට වැඩි යුත්තේ ප්‍රීතිය. අපි තනියම හිතෙන් සතුටු වෙන ක්‍රමයක් හදාගන්නවා. දැන් බලන්න කොච්චර ලස්සනද? තරහව වෙනුවට අපි හිතන්න ඕන ප්‍රීතිය වඩන්න ඕන. දැන් මම මෙහෙම පැහැදිලි කරන්න. අපි හිතමු ඔබට කවුරු හරි මිනිස්සෙක් ඇවිල්ලා හොඳටම බනිනවා. දොස් කියනවා. ඔබට බනින්න බනින්න කනට ඇහෙනකොට වෙනද නම් මොකද වෙන්නේ? කේන්තියක් තරහාවක් යන එක ස්වභාවයක්නේ. ඔබ මේ කෙනා බනිනකොට ප්‍රීතිය වඩනවා කියන්නේ මොකද දන්නවද? ඔබ බුද්ධිමත් නම් ඔබ කල යුත්තේ මේ මිනිස්සයා දැන් මට බැන්නට මීට කලින් මං ගැන හොඳ කියලා කියනවා. මට අසවල් අසවල් උදව් පවා කරලා තියෙනවා. දැන් මොකක් හරි හේතුවක් නිසා මෙහෙම බනිනව ඇති. නමුත් මේ මිනිස්සයා මට මීට කලින් හොඳක් කියලා තියෙනවා. මට අසවල් අසවල් උදව් කරලක් තියෙනවා. සමාජෙත් බොහොම හොඳට ජීවත් වෙන කෙනෙක් කියලා අනිත් පැත්තට හිතන්න ගත්තොත් ඇත්තටම ඔබට කේන්තියක් එනවාද? එන්නේ එතකොට එන්නේ පෞමේ මිනිස්සයා කියන එකයි. මොකකට හරි රැවටිලා කියන එකයි. අන්න ඒක තමයි පින්නතුනි ප්‍රීතිය වඩනවා කියන්නේ. දැන් අපිට මොකද වෙලා තියෙන්නේ? ඒ මිනිස්සයාත් දේශ සහගතව නීවරණයත් එක්ක බනිනකොට අපිත් ඒකට කේන්ද්‍රී ගත්තම අපිත් අහු වෙනවා ඒ නීවරණෙට. එහෙම අහු නොවන එකම ක්‍රමේ තමයි ප්‍රතිවිරුද්ධ ධර්මය හිතන්න. දැන් පැහැදිලි ඉන්නේ මොකන්ද ප්‍රතිවිරුද්ධ ධර්මය? ප්‍රීතිය. තුන්වෙනි කාරණාව ගන්නනවා තීන මිද්ධය. තීන මිද්ධය කියලා කියන්නේ පින්නතුනි හිතේ ශරීරෙයි දෙකේම තියෙන කම්මැලිකම අලසකම දැන් ඇත්තටම හිතන්න අපි හිතක් කම්මැලි නම් අපේ ශරීරෙත් කම්මැලි නම් අපට පුළුවන් ද අපේ ලෞකික ජීවිතේ සාර්ථක කරගන්න බෑ ලෞකික ජීවිතේ සාර්ථක නැති කිසිම කෙනෙකුට ආධ්‍යාත්මික ජීවිතේ සාර්ථක කරගන්නත් බැහැ. ප්‍රශ්න වැඩි. ප්‍රශ්න වැඩි කෙනෙකුට ආගම පැත්තට නැඹුරු වෙන්න අමාරුයි. එහෙනම් අපි දක්ෂ වෙන්න ඕන මේ තීන මිද්ධය කියන අලසකම හිතට එනකොටම අයින් කරගන්න. ඒ සඳහා සමාධියක් වඩන්න තියෙනවා. ඒ තමයි විතර්කය. මොකද තීන මිද්දේනට වැඩිය යුත්තේ විතර්කය. විතර්කය කියලා කියන්නේ පින්නතුනි නිතර නිතර නිතර සොයන එක ඒක මෙහෙම වෙන්න පුළුවන් මේ විදියට වෙන්න පුළුවන් මෙහෙමත් වෙන්න පුළුවන් එතකොට අපි එකම සිතවිල්ල ඔස්සේම ඉන්නකොට තමයි හිතට කම්මැලි ගතියක් එන්නේ පැහැදිලිනේ අපි දැන් දීර්ඝ වේලාවක් එකම එකම එකම ගැන හිත හිතා ඉන්නකොට ඇත්තටම අලස බවක් එනවා ඊළඟට අපි දීර්ඝවම ශරීරෙනුත් එකම දෙයක් එකම දෙයක් කරනකොට මොකද වෙන්නේ? අලසකමක් වෙනවා. එතන අලස කියන්නේ මොකද්ද? ශරීරෙට මහන්සියක් දැනෙනවනේ. එහෙනම් අපි ශරීරෙටයි හිතටයි දීර්ඝව පුරුදු කරපු දෙයට නැවතිල්ල තියලා අලුත් දෙයක් හිතන්නයි කරන්නයි පටන් ගන්න. අලුත් දෙයක් කරන්නේ මොකද්ද කියලා හිතන එකට තමයි විතර්කය කියන්නේ. දැන් හිත අලුත් දෙයක් කරන්න පුළුවන්ද හිතන්නේ නැතුව? බෑනේ. ඒ නිසා අලුත් දෙයක් කරන්න හිතන එක හිතන එක විතර්කය අලුත් දෙයක් හිතන්න හිතන්න හිතන්න ශරීරෙනුත් ඒක කරන්න පෙළඹෙනවා එතකොට ඔබ දන්නේම නැතුව තීන මිද්ධය කියන අලසකම නැත්තටම නැති වෙනවා හතරවෙනි කාරණාව උද්දච්ච කුක්කුච්චය මෙතන වචන දෙකක් තියෙනවා පින්නතුනි උද්දච්ච කියලා කියන්නේ නොසන්සුන්කාරී කලබල ගතිය. දැන් ගොඩක් අය සාමාන්‍ය විවහාරයේ මේ මහා උද්දච්චය කියලා කියන්නේ. ඒ අර්ථයෙන් නිවි. එතන කියන්නේ නිකන් ආඩම්බරකාරයෙක්. එහෙමනේ අපි උද්දච්චය කියන්නේ නැහැ. නියමම තේරුම තමයි ධර්මයේ උද්දච්ච කියන්නේ නොසන්සුන්කාරී එහෙට මෙහෙට සෙලවෙන පනින ගතිය. ද සරලවම කියනවා නම් උස්සද දජපතා කාවිය උද්දච්චෝ කියලා අටුවාව කියනවා. ඒ කියන්නේ අහසේ උසටම කොඩියක් ගජයක් බැඳලා කිව්වට පස්සේ ඒ කොඩියේ දජයේ ස්වභාවය මොකද්ද? හුළඟට අරහෙට මෙහෙට සෙලවෙනවා, වැනෙනවා, කලබලයි. හරියට අහසට කරලා බැඳපු කොඩියක් වගේ හිතත් අරහෙට මෙහෙට පැනලා සෙලවෙලා කලබල වෙන එක තමයි උද්දච්චය කියන්නේ. ඊළඟට කුක්කුච්ච කියන්නේ පසුතැවීම. දැන් හොඳට හිතලා බලන්න අපි කලබලෙන් මොකක් හරි කරනවා කලබලෙන් කරන වැඩේ හරියනවද? වරදිනවා. වැරදුනාට පස්සේ පසුතැවෙනවා. කොහොමද? ඔබේ කටින් කොච්චරවත් කියවිලා ඇති අපරාධේ මම කලබල වුණා වැඩි. මට ඒ වෙලාවේ තව ටිකක් ඉවසන්නයි තිබුණේ. මම ඉක්මන් වුණා වැඩි. ඔන්න ඔය වචන ටික කියවුණා නම් පළමු දේ උද්දච්චය කලබල වුණා කලබල වෙච්ච නිසා නීවරණය ඒ කරන දේ වැරදුනා පස්සේ පසුතැවෙනවා එහෙනම් සමාධි භාවනාව කියන්නේ මෙතනත් නිර්දේශ කරලා තියෙනවා පින්නතුනි ප්‍රතිවිරුද්ධ ධර්මයක්. උද්දච්ච කුක්කුච්චය හිතට එනකොටම හඳුනා ගන්නවා හඳුනාගෙන වැඩිය යුත්තේ සුඛය අපි වඩන්න ඕන සුඛය සැපය ඇයි මිනිස් මිනිස්සු සැප විඳින්න කැමති. ස්වභාවයෙන්ම මිනිස්සු සැප විඳින්න කැමති. මෙතන සැපය කියලා කිව්වේ තමන්ට අත්‍යවශ්‍යම දේවල් ඒ ආකාරයටම විඳින්න උත්සාහ ගන්න එකට. එහෙනම් අපි කල යුත්තේ පසුතැවෙන වෙලාවට පසුතැවීම පැත්තකින් තියලා ඒක නීවරණයක් කියලා හිතාගෙන සැපය සුඛය කියන එක පුරුදු පුහුණු කරන එක අවසාන කාරණාව විචිකිච්ඡාව විචිකිච්ඡාව කියන්නේ සැකය නිස් නිශ්චිත තීරණයක් ගන්න බැරි කම. දැන් බලන්න ඔබ සමහර වෙලාවට හරියටම නිශ්චිත තීරණයක් ගන්න බැරුව කොච්චරනම් අපහසුතාවලටපත් වෙනවද? ඉක්මන් තීරණ ගන්නවා, සැකින් තීරණ ගන්නවා. එහෙම සැකයක් හිතට එනකොටම ඔබ ප්‍රතිවිරුද්ධව පුරුදු කරන්න ਵਿਚාරය මොකද ਵਿਚාරය කියලා කියන්නේ? ਵਿਚාරය කියන්නේ තව තවත් සොයනවා බලනවා තව තවත් සොයනවා විස්තර අපි තවත් හොයා ගන්නවා එහෙම හොයනකොට හොයනකොට අපට ඇති වෙනවා යෝනිසෝ මනසිකාරය යෝනිසෝ මනසිකාරය කියලා කියන්නේ ඇත්ත ඇති සැටියෙන් අවබෝධ වෙනවා. ඇත්ත ඇති සැටියෙන් අවබෝධ වුණාම පින්නතුනි කිසිම විචිකිච්ඡාවක් සැකයක් ඇති වෙන්නේ නැහැ. එහෙනම් නිකම්ම යෝනිසෝ මනසිකාරය එනවද? නෑ. විචිකිච්ඡාව කියන නීවරණය එනකොටම ඔබ ප්‍රතිවිරුද්ධව වඩන්න විචාරය කියන ධර්මතාවය මෙන්න මේ පහ වඩන එකට අපි කියනවා පින්නතුනි සමාධි භාවනාව කියලා මොකද්ද කාරණා පහ කාමච්ඡන්දය වෙනුවට ඒකාග්‍රතාවය ව්‍යාපාදය වෙනුවට ප්‍රීතිය ඒ වගේම තීන මිද්දය වෙනුවට විතර්කය උද්දච්ච කුක්කුච්චය වෙනුවට සුඛය විචිකිච්ඡාව වෙනුවට විචාරය අපි දන්නේම නැතුව මේ පහ ජීවිතේ වඩනවනම් මේ මොනවද දන්නවද විතක්ක විචාර පීති සුඛ ඒකග්ගතා කියන ධාන අංග පහ. දැන් අතන අර මුලින් ඉඳන් ව්‍යාපාද එහෙම එනකොට පංච නීවරණ ධර්ම වෙනකොට ඒක එහෙත මෙහෙත වෙලා තියෙන්නේ. නමුත් මේ පහ මොනවද මේ? විතක්ක, විචාර, පීති, සුඛ ඒකග්ගතා කියන්නේ පින්නතුනි ධාන අංග පහ. අපි දන්නේම නැතුව ජීවිතයේ ධානාංග පහක් වඩලා තියෙනවා. මේ පහ මේ සූත්‍රයේදී උගන්වනව ලස්සන වචන දෙක භාවිතා බහුලී කතා මේ අංග පහ ජීවිතේ පුළුවන් හැම නිතරම භාවිත කරන්න. බහුලී කතා වැඩි වැඩියෙන් බහුල ලෙස භාවිත කරන්න අභ්‍යාස කරන්න පුරුදු පුහුණු කරන්න ඔබ නිකම්ම ධාන අංග වඩන කෙනෙක් වෙනවා ධාන අංග වඩනකොට ඔන්න එනවා උපසමීපේ චරතිති උපචාරං ඒ ධාන අංග පහ වඩන කෙනාගේ හිත සමීපයේ ආසන්නයේ හැසිරෙන්නේ උපචාර සමාධිය. මේක තව ටිකක් දීර්ඝ කාලීන වුණාම අප්පනා සමාධි අප්පනා කියන්නේ පින්නතුනේ උඩට නගිනවා කියන එක. අයෙත් ලෞකික ජීවිතේ හෝ ආධ්‍යාත්මික ජීවිතේ පහළට වැටෙන්නේ නැහැ. අප්පනා කියන්නේ අපි උඩට උඩට උඩට යනවා ස්ථීර වෙනවා. එහෙනම් මේ භාවනා ක්‍රම පහ මේ ප්‍රතිවිරුද්ධ ධර්මතා පහ වඩනකොට ඔන්න අපි කලින් මතක් කරපු ditta dhamma sukhaya මේ ආත්මයේදීම සැපසේ ජීවත් වෙන්න පුළුවන්. දෙවැන්න ඥාන දස්සන පටිලාභාය. අපට ජීවත් වෙන්න සීලාචාරව මොලේ ලැබෙනවා. ඥාන දර්ශනය. සීලාචාරව ජීවත් වෙන්න ජීවිතාවබෝධය ලැබෙනවා. සති සම්පජඤ්ඤාය සතිය කියන්නේ සිහිය සම්පජඤ්ඤය කියන්නේ බුද්ධිය සිහි බුද්ධිය ලැබෙනවා ආසවානං කයාය ඊළඟට අපට ආශ්‍රව ප්‍රහීන කරන්න නැති කරන්න ශක්තිය ලැබෙනවා එහෙමනම් ඒ සඳහා ඔබ කල යුත්තේ සමාධි භාවනා කුසල් සිත වඩමින් පංච නීවරණ ධර්ම වෙනුවට ධාන අංග පහ වඩමින් ජීවිතේ පුරුදු පුහුණු කරන්න ඔබට ඇත්තටම ආධ්‍යාත්මික ජීවිතයත් ලෞකික ජීවිතයත් ඊටාම සාර්ථක කරගෙන වාසනාවන්ත ජීවිතයකට මුල පුරන්න ලැබෙයි ඒ සඳහා හැම දිනාටම මේ ධර්මාවබෝධය හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ආකාසත්තා ච බුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු සාසනං චිරන් රක්칸තු දේශනං තිරං රක්칸තු තං සදා සාදු සාදු සාදු සදහෙවතුනි ඔබ සවන් දුන් එම ධර්මානුශාසනාව පැවැත් වූ දේශකයන්න් වහන්සේ බලපිටිය වැලිතර මහා කප්පින වලව්ව සීමා මාලක විහාරාධිපති අමරපුර සිරි සද්දම්ම වංශ මහා නිකායේ මහා ලේකකාධිකාරී ශ්‍රී ලංකා ප්‍රාචීන භික්ෂු විද්‍යාලයේ මහෝපාධ්‍යාය රාජකීය පඬිත් දර්ශනපති පූජ්‍යපාද බලපිටියේ සිරිසීවලි නායක ස්වාමින්ද්‍රයන්න් වහන්සේ